අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද අපි මේ භාවනා වැඩසටහනේ තුන්වෙනි දවසයි ගත කරන්නේ මේ පින්වතුන්ට මම දැන් පිළිවිලින් කියා දීලා තියෙනවා ජීවිතය කියන්නේ හේතුඵල දෙකක පැවැත්මක් කියලා. ඒකට අපි pāli භාෂාවෙන් කිව්වා පටිච්ච සමුප්පාදය කියලා. ඒක තවදුරටත් ගැඹුරින් බලන්න අපි ඉගෙන ගත්තා. ඒකට අපි කිව්වා පංච උපාදානස්කන්ධය කියලා. එහෙමනම් අපි කොහෙන් බැලුවත් මේ ජීවිතය තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. මේ කියාපු පංච උපාදානස්කන්ධය මතකද? රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පහ පවතින්නේ වෙන් වෙලා නෙවෙයි මේ පහ පවතින්නේ එකට මේක පවතින මූලික හේතුව අවිද්‍යාවක් තිබීම තණ්හාවක් තිබීම නිසා කර්ම සැකසීම. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ ලෝකේ කවදා හරි මහා සයුර හිඳිලෑන දවසක් එනවා. මහා සයුර වේලිලා යන දවසක් කියනවා. ඒ වුණාට මේ සසරට වැටුණු සත්වයාගේ ගමන ඒ විදිහට අවසන් වෙන දවසක් පෙනෙන්නේ නෑ කියලා. මහා සයවර හිඳිලා යන දවසක් කියනවා. නමුත් මේ සංසාරයට වැටුණු සත්වයාගේ ජීවිත ගමන නම් ඒ වගේ අවසන් වන දවසක් පේන්නේ නැහැ කියලා. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා මහා මේරු පර්වතයේ වගේ ලොකු පර්වත. මහා මේරු පර්වතයේ වගේ තැන් සිඳිලා යන බැනසී යන කැඩී බිඳී සිදී යන දවසක් කියනවා. ඒ වුණාට මේ සසරට වැටුණු සත්වයාගේ පැවැත්ම නම් එබඳු කැඩී බිඳී යන දවසක් පිරෙන්නේ නෑ කියලා. උන්වහන්සේකට පෙන්නවා හේතුව අවිද්‍යාවෙන් වැසිලා අවිද්‍යා නීවරණ සත්තානං තණ්හා සංයෝජනාන අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා තියෙනකොට සමතිස්සේම මොකද සිදු වෙන්නේ? පැවැත්මම සකස් වෙනවා. පැවැත්මම සකස් වෙනවා. අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා තියෙනකොට හැමතිස්සෙම සිදුවන්නේ පැවැත්ම සකස් වීම. පැවැත්ම සකස් වීම පමණයි. මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් පැවැත්ම සකස් වෙද්දී මේ සැප දුක අපිට ලබා දෙන තීරකය ඒ කියන්නේ ඒක තීරණය වෙන්නේ කුමක් මතද කර්මයේ මත ඒ නිසා මොකද වෙන්නේ සත්වයා කර්ම සිදු වෙනවා නිරේ ගිහිල්ලා විඳින්න කර්ම සිදු වෙනවා പ്രേත ලෝකෙ ඉපදිලා දුක් විඳින්න කර්ම රැස් වෙනවා තිරිසන් යෝනියේ දුක් විඳින්නට. කර්ම රැස් වෙනවා මිනිස්්‍ය ලෝකයේ දුක් විඳින්නට. කර්ම රැස් වෙනවා දිව්‍ය ලෝකේ යන්නට. කර්ම රැස් වෙනවා බඹලොව යන්නට. මේ කොහෙන් යා යන්නේ කුමක් වටාද මේ සැරිසරන්නේ? පංච උපාදානස්කන්ධේ වටා. වෙන දෙයක් වටා නෙවෙයි. කොහෙන් ගියත් එයා තමා කියලා සලකලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. තමා කියලා සලකලා තියෙන්නේ ස්පර්ශය නිසා හටගත්තු විඳීමක්. තමාය කියලා සලකලා තියෙන්නේ ස්පර්ශය නිසා හටගත්තු හඳුනා ගැනීමක්. තමා කියලා සලකලා තියෙන්නේ ස්පර්ශය නිසා හටගත්තු චේතනාවක පැවැත්මක්. තමා කියලා සලකලා තියෙන්නේ නාම රූප නිසා හටගත් විඥානයක පැවැත්මක්. මේන් බැහැරව මේ ලෝකේ තමා කියලා හෝ සත්වයෙක් කියලා හෝ පුද්ගලයෙක් කියලා හෝ කිසි දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේක හරියට දෙඩි කණුවක දම්වැලකින් බල්ලෙක් ගැට ගැහුවා වගේ වැඩක් කියලා. දැඩි කණුවක බල්ලෙක්ව දන්වලකින් ගැට ගැහුවොත් මොකද වෙන්නේ බල්ලට? බල්ලට හිතුමනාපට ඇවිදින්න පුළුවන්ද? බෑ. බල්ල යම් තාක් ඇවිදිනවද ඒ ඇවිදින්නේ කණුව වටා. නේද? බල්ල යම් තාක්කල් läගගෙන සිටිනවද? ඒ läගගෙන සිටින්නේ කනුව වටා. බල්ල යම් තාකල් නිදා ගන්නවද නිදාගන්නේ ඒ කනුවටම බැඳිලා. ඒ දන් වලටම බැඳිලා. මේක නිදහස් වෙලා නෙවෙයි. අන්න ඒ වගේ උන්වහන්සේ පෙන්නනවා සත්වයා නිරේපදුනා කිව්වා. പ്രേත ලෝකේ ඉන්නවා කිව්වා. තිරිසන් ලෝකේ ඉන්නවා කිව්වත් මිනිස්සු ලෝකේ ඉන්නවා කිව්වා. දෙව්ලොව ඉන්නවා කිව්වා. බඹලොව ඉන්නවා කිව්වා. මේ කොහේ සිටිනවා කියලා කිව්වා. තමාය කියලා මොන ආකාරයෙන් පිළිගත්තා. සත්වයා පුද්ගලයා කියලා කොයි ආකාරයෙන් සැලකුවත් අල්ලගෙන ඉන්නේ මොනවද? අර කලින් කියපු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පින්වතුන්ට මතක ඇති මම ඊයේ කියා දුන්නා මේ පංච උපාදානස්කන්ධය මේ ආයතන වලින් හටගන්න හැටි. මගෙන් එක පින්වතෙක් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද ප්‍රශ්නේ? දැන් අපි කියන්නේ ඉස්සල්ලාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එයා අහපු ප්‍රශ්නේ තමයි දැන් ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය ඇති වෙනවා. චක්කු විඥානය ඇති වුණාට පස්සේ තමයි ස්පර්ශය, වේදනාව, සංඥා, චේතනා ඇති වෙන්නේ. එවන විඥානයේ නේද මුලින්ම කියන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඇයි මේ විඥානේ අගට කිව්වේ? හොඳ ප්‍රශ්නයක්. තේරුණාද මේ කියපු එක? එයි මේ රූප ඉස්සල්ලාම විඥානය කියලා කියන්නේ නැතුව විඥානය වේදනා සංඥා කියලා එහෙම කියන්නේ නැතුව ඇයි අකට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අකට තිබ්බේ කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය. මොකද හේතුව අපි හිතන්න හොඳ නෑ විඥානය කියන්නේ තනිව පහළ වෙන දෙයක් කියලා. තේරුණාද කියපු එක? විඥානය කියන්නේ තනිව පහළ වෙන එකක් නෙමෙයි. විඥානයේ කුමක් ප්‍රත්‍යයෙන්ද පහළ වෙන්නේ? නාම රූප ප්‍රත්‍යයෙන් පහළ වෙන්නේ. විඥානයේ අගට දැන් මේ නිසා. මොකද හේතුව නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ පවතිනවා. විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූප පවතිනවා. මේ දෙක වෙනස් එකට එක වෙන් කරලා බලන්න බෑ. අපි වෙන් කරන්නේ කොමකින්ද? ප්‍රඥාවෙන්. අපි වෙන් කරලා බලන්නේ නුවණින්. එහෙම මිසක් අපිට නුවණින් මිසක් වෙන පිළිවෙලක් නෑ මේවා වෙන් කරලා බලන්න. තේරුණාද? අපි නුවණින් තමයි මේවා තෝරලා, බේරලා වෙන් වෙන් වශයෙන් විමසලා බලන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දැන් ඔන්න අපි කිව්වා විඥානයක් ඇති වෙන්න ඇහැයි රූපයයි මුල් වෙනවා චක්කුම් පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥාන. හරි. දැන් අපි කියමු පණ නැති ශරීරයක ප්‍රාණය නිරුද්ධ වෙච්ච ශරීරයකත් ඇහැ තියෙනවා. නමුත් එයාට පේනවද? නෑ. ඇයි? ප්‍රාණයේ නිරුද්ධයි. නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක් තිබ්බොත් තමයි විඥානයක් පහළ වෙන්නේ. තේරුණාද? නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක් නැත්නම් විඥානයක පහළවීමක් නැහැ. ඊළඟට විඥානයක ක්‍රියාකාරීත්වයක් තිබ්බොත් තමයි නාම රූපයන් පහළ වෙන්නේ. විඥානයේ ක්‍රියාකාරීත්වයක් නැත්නම් නාම රූපයන්ගේ පහළවීමක් නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා අපිට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ පැහැදිලි නුවණක් තියෙන්නට ඕන. මුලා නොවී නෝනින් විමසලා තේරුම් තේරුම් අරගෙන තිබෙන්නට ඕන. උන්වහන්සේ පෙන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දන්නවා කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ හට ගන්න හැටි. හට ගන්න හැටි දන්නවා. රූපය පවතින්නේ සතර මහා භූතයන්ගේ උපකාරයෙන්. ඒකට සතර මහා භූතයන්ගේ හට ගැනීම කියන්නේ මොකක හට ගැනීමද? රූපයක හට ගැනීම. එතකොට සතර මහා භූතයන්ගේ හට ගැනීම යම් තැනක තියෙනවද? එතන රූපේ තියෙනවා. එතකොට හටගත්තු යමක් යම් තැනක තියෙනවද? එතන තියෙන්නේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. අනිත්‍ය වූ දෙයක ඇති ලක්ෂණය මොකක්ද? උපාදෝ පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති වෙනස් වීමක් තියෙනවා. පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. කියන්නේ හට ගැනීමක් තියෙනවා, වෙනසීමක් තියෙනවා, වෙනස් වෙමින් පැවතීමක් තියෙනවා. මේක තමයි ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපිට යම් තැනක සතර මහා ධාතුන්ගේ හට ගැනීමක් ඇද්ද? ඒක දුකේ හට ගැනීමක්. ඒක ජරා මරණේ හට ගැනීමක්. ඒක ශෝක පරිදේව දුක් දුන්නස් වල හට ගැනීමක්. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා එයා රූපේ හට ගැනීම පමණක් දකිනවා නෙවෙයි. වේදනාවේ විඳීමේ හට ගැනීමක් දකිනවා. විඳීමක් හටගන්නේ කොහොමද? ඔව්. ස්පර්ශයක් නිසා ස්පර්ශයක හට ගැනීම කියලා කියන්නේ විඳීමක හට ගැනීම. පස් සමුදය වේදනා සමුදයෝ ස්පර්ශයක හට ගැනීම කියන්නේ විදීමක හට ගැනීම. ස්පර්ශයක තියෙනවා නම් සැපේ හදලා දෙන ලක්ෂණයක් මොකද සිදුවන්නේ? සැප විදීමක් ඇති වෙනවා. ස්පර්ශයේ තියෙනවා නම් දුක සකස් වෙන දෙයක් දුක් විඳීමක් හට ගන්නවා. ස්පර්ශයේ තියෙනවා නම් මධ්‍යස්ථ බව මධ්‍යස්ථ බව හට ගන්නවා. එහෙමනම් දැන් ස්පර්ශය මම කියවන්නේ ආය ඇස කන නාසය දිව ශරීරේ සිත කියන මේ ආයතන හයට බාහිර අරමුණු සම්බන්ධ වෙලා විඥානයක් ඇතිවීම ස්පර්ශය. එතකොට ඇයි රූපයයි සිතයි එකතු වුණා කියන්නේ ස්පර්ශය. කනයි ශබ්දයයි සිතයි එකතු වුණා කියන්නේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වුණා කියන්නේ ස්පර්ශය. දිවයි රසයයි සිතයි එකතු වුණා කියන්නේ ස්පර්ශය. කයයි හැපීමයි සිතයි එකතු වුණා කියන්නේ ස්පර්ශය. සිතට සිතවිල්ලක් කැවිදින් ඒක දැනගත්තා කියන්නේ ස්පර්ශය. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? විඳීම. ඔන්න ශ්‍රාවකයා එහෙමනම් දැනගත යුතුයි. විඳීමක් හටගන්නේ ස්පර්ශයක්. නිසා එහෙමනම් හටගත්තු දෙයක් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. හටගත්තු දෙයක දෙයක් අනිත්‍ය වෙන්නේයි. අනිත්‍යයේ ලක්ෂණ මොකද්ද? හට ගැනීම පේනවා, වෙනසීම පේනවා, වෙනස් වෙමින් පැවතීමක් තියෙනවා. එහෙමනම් විඳීම ඒක තමයි තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ පෙන්වුව ශ්‍රාවකයා දැනගන්නවා සංඥාවේ හට ගැනීම. සංඥාව හටගන්නේ කුමක් නිසාද? පස්ස සමුදය. සංඥා සමුදය. ස්පර්ශයක් ඇතිවීමෙන් තමයි සංඥාවක් ඇති වෙන්නේ. එතකොට මතක තියාගන්න අරමුණක් සිතට දැනෙනකොටම ඒ අරමුණ හඳුන ගන්නවා ඒ අරමුණ විඳිනවා දෙකම තියෙනවා ඉතින් ස්පර්ශයක් ඇතිවීමෙන් ඒ කියන්නේ ඇහැ රූපයයි සිතයි එකතු වුණා කියන්නේ ස්පර්ශයක් එතකොට මොකද වෙන්නේ සිත විඳීමකටපත් වෙනවා එතකොට විඳින දේ හඳුන ගන්නවා මේවා එකකට පස්සේ එකක් සිදු වෙනව නෙවෙයි. මේවා එක ක්ෂණයකින් සිදු වෙන දේවල්. දැන් අපි මේ නුවණින් සිහියෙන් ඒ කියන්නේ සිහි නුවණින් යෝනිසු මනසිකාරයෙන් තමයි මේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ තුලින් ලත් ප්‍රඥාව දැන් අපි මේ ප්‍රයෝජන ගන්න පිළිවෙල. ඉතින් උන්වහන්සේ පෙන්නවා මේ සංඥාවත් එතකොට හඳුන ගැනීම හටගත්තු දෙයක්. එවනම් ඒක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයක ඇති ලක්ෂණය මොකක්ද? හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, වෙනස් වීමක් පවතීමක් පේනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ශ්‍රාවකයා දැනගෙන ඉන්නට ඕන සංකාරයන්ගේ හට ගැනීමත් සංකාර කිව්වේ මම ඊයේ කියා දුන්නේ සංස්කාරයන්ගේ සිදුවන්නේ මොකක්ද සකස් කරලා දෙනවා මේ පැවැත්ම සකස් කරලා දෙනවා සකස් කිරීමේදී පුංචි වෙනස්කමක් තියෙනවා මොකද්ද සැප විඳීමක් සකස් වෙන විදිහට පින හැදෙනවා එහෙම නැත්නම් දුක් විඳීමක් සකස් වෙන විදිහට පව් හැදෙනවා. එහෙම නැත්නම් ඔය අරූප ලෝකයේ ඉදීම සකස් වෙන විදිහට ආනෙන්ජ ඒ කියන්නේ ධාන සමාපatti වල රූපාවචර අරූපාවචර ලෝකයේ පුදුන විදිහට සිත සකස් වෙනවා. මේ හැම එකක්ම සකස් වෙනවා නම් සකස් වීමක් කියලා තියෙන සකස් වෙනවා කියන්නේ මොකක්ද? සංඛාරයක්. එහෙම බලනකොට රූපය කියන්නේ සංඛාරයක්. වේදනාව කියන්නේ සංඛාරයක්. සංඥාව කියන්නේ සංඛාරයක්. සංඛාරය කියන්නේ සංඛාරයක්මයි. විඥානය කියන්නේ සංඛාරයක්. මොකද හේතුව හැමතිස්සෙම සකස් වෙනවා. ඉතින් සංඛාර හටගන්නේ කුමක් ප්‍රත්‍යින්ද? ඒත් ස්පර්ශය නිසා ස්පර්ශය නිසා බොහොම ලස්සනට උන්වහන්සේ ඔක මහා පුන්නමා කියන සූත්‍රයේ පෙන්නලා තියෙනවා. ස්පර්ශය නිසා සංකාර හටගන්නේ. හරි ඒ ඔක්කොම අවිද්‍යාව තුල. දැන් රූපේ තියෙන තව දැන් අපි සාමාන්‍ය මනසේ තියෙන්නේ අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සත්‍යයා කියන සම්මුතියේ පැවැත්ම තියෙන්නේ අවිද්‍යාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා. එතකොට අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා තියෙනකොට ජීවිතේ ඒ ජීවිතය තුළ සකස් වෙන හැම දෙයකම අවිද්‍යාව නැද්ද? තියෙනවා. සකස් වෙන හැම දෙයකම අවිද්‍යාව තියෙනවා. ඒක හරියට අපි කියමු කොහොඹ ඇටයක්. අපි පොළවේ හිටවනවා. කොහ බෑටියක් පොළවේ හිටෝලා පෝර දානවා. කොහොඹ ගහක් හැදෙනවා. කොහොඹ ගහේ හැම දෙයක්ම තිත්ත නැද්ද? කොහොඹ ගහේ හැම දෙයක්ම තිත්තයි. ඒ වගේ අවිද්‍යා සහගත හිතක් තියෙනකොට අපිට ඒ හිතෙන් හිතලා නිර්මාණය වෙන සෑම දෙයකම අවිද්‍යාව තමයි. ඉතින් ඔන්න සංඛාර හටගන්නේ ස්පර්ශය නිසා කියලා දැනගන්නවා. සංඛාර කිව්වේ චේතනාව. චේතනාවක් පහළ වෙච්ච ගමන් ඉතින් කර්මය තමයි කර්මයට දාස වෙනවා. වෙන එකක් කරන්න බෑ අපිට. ඉතින් මේ පැවැත්ම දැන් තේරෙනවා ඇති. හිර කූඩුවකටත් වඩා බලවත්. හිරගයකට වඩා බලවත් දරුණුයි අනතුරුදායකයි ඉතින් උන්වහන්සේ පෙන්නවා සිත ගැනත් විඥානයේ පවතින්නේ කුමක් නිසාද විඥානය හටගන්නේ කියන කාරණයත් ශ්‍රාවකයා දැනගන්නට ඕන. විඥානය හටගන්නේ කුමක් නිසා කියලාද බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙන්නේ. නාම රූප හට ගැනීමෙන් විඥානය හට ගන්නවා කියලා. උන්වහන්සේ අපිට කියා දුන්නේ එහෙම. නාම රූප හට ගැනීමෙන් විඥානය හට ගන්නවා කියලා. ඉතින් මේ නාම කියලා අපි කිව්වේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරය රූප කිවි සතර මහා භූතයන්ගෙන් හටගත්තු දෙයක්. එහෙමයි දේශනාවේ තියෙන්නේ. ඉතින් ඒ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දෙයක් ඒක පැවැත්මක් අල්ලගෙන ස්පර්ශයේ පැවැත්ම විඳීමේ පැවැත්ම සංඥාවේ පැවැත්ම චේතනාවේ පැවැත්ම මානසිකාරයේ පැවැත්ම තියෙනකොට මොකී පැවැත්මද තියෙන්නේ විඥානයේ පැවැත්ම එතකොට විඥානයේ පැවැත්ම තියෙනවා කියන්නේ අර කලින් කියපු ස්පර්ශයේ පැවැත්ම, වේදනාවේ පැවැත්ම, සංඥාවේ පැවැත්ම, චේතනාවේ පැවැත්ම, මනසිකාරයේ පැවැත්ම. දැන් තේරෙනවා ඇති මේක හොඳට අවුල ලියාගෙන බලනවා කියන එක ලීසි වැඩක් නෙවෙයි. මේක බොහොම නුවණින් විමසලා තෝරලා බේරලා අවබෝධ කරගත යුතු දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා උන්වහන්සේ දවසක් අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මේ ත්‍රිසං ලෝකේ වෙනස්කම දැකලා තියෙනවද කියලා. ත්‍රිසං ලෝකේ තරම් විචිත්‍ර වූ වෙන ලෝකයක් නැති තරම් කියලා. අයි පියාඹන අය ඉන්නවා, ඇවිදින අය ඉන්නවා, බඩගාන අය ඉන්නවා, පීනන අය ඉන්නවා. නොඑක් විදිහේ වෙනස්කම් නොඑක් විදිහේ ශබ්ද ඒගොල්ලෝ පිට කරනවා නොඑක් විදිහේ පාට නොඑක් විදිහේ රූප ස්වභාව බුදුරජාණන් වහන්සේ වදාලා මේ තිරිසන් ලෝකයේ මේ වෙනස්කම් නැති වෙලා තියෙන්නේ හිතේ වෙනස්කම් කියලා. ඊටත් වඩා හිත වෙනස් වෙන විස් ගන්නා සුළුයි කියලා තියෙනවා. දැන් හිතේ ඇතිවෙච්ච කර්මයක් නේ. චේතනාවක් පහළ කරලා කරපු කර්මය කියන්නේ ජීවිතේ ඒ සත්‍යෙට සකස් කරලා දෙන්නේ. එතකොට කොහෙද ඒක තිබුණේ? හිතේ. හිතේ ඒක තියෙන්නේ. ඉතින් උන්වහන්සේ පෙන්නනවා මේ හිතේ ප්‍රවත්ම කොච්චර බැරෑරුම් විදියට මේ සංසාර ගමනට හිර වෙලාද කියන්නේ සිත්තරෙකුට චිත්‍රකාරයෙකුට පාට වර්ග හම්බ වෙනවා. මෙයා මේ නිල් පාට, රතු පාට, කහ පාට, කොළ පාට, දම් පාට ආදී පාට වර්ග වලින් පිටියක චිත්‍රයක් අඳිනවා. මනුෂ්‍ය රූපයක්, ස්ත්‍රී පුරුෂ රූප පිටියක අඳිනවා. ඊට පස්සේ අපිට අපි පිටිය කියලා දේ බලන්නේ නැත්නම් ස්ත්‍රී පුරුෂ රූපය කියලා හිතලාද බලන්නේ. එතකොට පිටිය කියලා නෙමෙයි බලන්නේ අපි. චිත්‍රය තුලින් අපි බලන්නේ. කඩදාසියක පින්තූරයක් ගන්නවා. දැන් අපි කඩදාසිය කියන හැඟීමෙන් නෙමෙයි බලන්නේ. අසවලා මේ අසවලා කියලා බලන්න. අන්න ඒ වගේ කියනවා මේ හිත මුල් කරගෙන කර්ම රැස් කිරිය කර්ම රැස් කළාට පස්සේ සකස් වෙන ජීවිතය අපි හැමතිස්සෙම බලනවා නංගුත් පාවිච්චි කරමින් නොයේ ක්‍රමයට ජීවිතේ දිහා බලනවා කොහෙන් බැලුවත් අල්ල තියෙන මොකද්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ඉතින් බුදුරජාණන් වහන්සේ මේකේ පෙන්වා දෙනවා මේ පැවැත්ම බොහොම තදයට හිර වෙලා තියෙන එකක්. දවසක් වික්ෂුන් වහන්සේලා පිඬුසිගායද්දී දැක්ක මේ හිරකාරයන්ව ගෙනියනවා කකුල් වලටත් දංගන දාලා අත් වලටත් දංගන දාලා ගැට ගහලා. ඉතින් වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා භාග්‍යවතුන් වහන්සේ මේ අපි දැක්ක හිරකාරයන්ව මේ හිරකාරයෝ කකුල් වලටත් තංවල් දාලා බැඳලා හත් වලටත් තංවල් දාලා බැඳලා අයියෝ පුදුම බන්ධනයකට නෙමේ උදවිය අහු වෙලා තියෙන්නේ කියලා හිතුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඕක බන්ධනයක් නෙවෙයි. ඕක මොන බන්ධනයක්ද? ওই බන්ධනින් ඒ උදවිය අවුරුද්දක් ඉඳී. ඒ වැඩිමුණොත් අවුරුදු දෙකක් ඉඳී. වැඩිමුණොත් අවුරුදු පහක් ඉඳී. වැඩිමුණොත් අවුරුදු 10ක් ඉඳී. වැඩමුණ තවත් 20ක් කෙනෙක්. නමුත් මේ සත්වයා Tamanගේ ස්වාමියාට, බිරිඳට, දරුවන්ට, ගෙදර දොරට, කනකර ආභරණ වලට ජීවිතේට බැඳින බන්ධනය එහෙම අවසන් වෙන්නේ නැහැ කිව්වා. ඒක කෙලවරක් නැති සසර කරාම බැඳෙනවා කිව්වා. කෙලවරක් නැති සසරක් කරාම බැඳෙනවා කිව්ව ඒ බන්ධනය. ඒ බන්ධනය නම් ඔය වගේ ලීසින් ගැලවිලා යන්න පුළුවන් බන්ධනයක් නෙවෙයි කියලා. කොහෙද මේ බන්ධනේ හැදෙන්නේ? සිතේ. ඉතින් මෙබඳු බන්ධනයකට අහුවෙච්ච පංච උපාදානස්කන්ධයේ පැවැත්ම අපි හොඳට තේරුම් ගත යුතු දෙයක්. ඔන්න උන්වහන්සේ පෙන්නවා මං කිව්වා ඊයේ ස්කන්ධ කියන වචනේ තේරුවා. අතීත අනාගත වර්තමාන කියන කාලයක් ඊළඟට ආධ්‍යාත්ම බාහිර ගොරෝසු සියුම් පීන ප්‍රණීත දුර ළඟ කියන අවකාශී පැවැත්මක් කියන දෙකට යටත් වෙලා තමයි මේ පංච උපාදානස්කන්ධය පවතින්නේ දැන් අපි එහෙම කිව්වහම විමසලා බලමු. අතීතයේ දැන් අපි කාටත් අතීතයක් තියෙනවා. මොකද්ද මේ අතීත කියන්නේ? ඔව්. ඔව් අවසන් වෙච්ච දෙයක්. අවසන් වෙලා තියෙන මොනවද? රූප, වේදන, සංඥා, සංකාර, විඥාන. වෙන එකක්ද? නෑ. අනාගතය කියන්නේ හට නොගත් දෙයක්. හට අරගෙන නැති මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. වර්තමානය කියන්නේ හටගත් දෙයක්. මොනවද හට අරගෙන තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ආධ්‍යාත්මයේ හැටියට සැලකන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. බාහිරින් ගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන ගොරෝසු ජීවිත සැලකුවත් රූප වේදනා සංඥා සංකාර විඥාන සියුම් ජීවිත සැලකුවත් රූප වේදනා සංඥා සංකාර විඥාන හීන ජීවිත සැලකුවත් රූප වේදනා සංඥා සංකාර විඥාන ප්‍රණීත ජීවිතයක් සැලකුවත් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන දුර ජීවිතයක් සැලකුවත් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන. ළඟ ජීවිතයක් සැලකුවත් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ කුයි ආකාරයෙන් බැලුවත් සෑම තැනම පැතිර පවත්නේ මේ උපාදානස්කන්ධ පහ පමණයි. අන්න ඒ නිසයි මේකට පංච උපාදානස්කන්ධ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භික්ෂුවක් මේ පංච උපාදානස්කන්ධමද උපාදාන එහෙම නැත්නම් ඒකෙන් බාහිර දෙයක්ද බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ උපාදානක් නෙවෙයි ඒකෙන් බාහිර දෙයක්ුත් නෙවෙයි මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධයන් කෙරෙහි ඇති යම් ඇල්මක් ඇද්ද. ඒක තමයි පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පහ කෙරෙහි ඇති යම් ඇල්මක් ඇද්ද. යම් ඡන්ද රාගයක් ඇද්ද. ඒක තමයි උපාදානය. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට පුළුවන් වුණොත් රූපේ කෙරෙහි ඇති චන්දරාගය දුරු කරන්න රූපේ ප්‍රශ්නේ දාට ඉවරයි. වේදනාව කෙරෙහි ඇති චන්දරාගය දුරු කරන්න පුළුවන් වුණාද එදාට ප්‍රශ්නේ ඉවරයි. සංඥාව කෙරෙහි සංඛාර කෙරෙහි සිත කෙරෙහි ඇති චන්දරාගය කැමැත්තෙන් ඇලී සිටීම දුරු කරන්න පුළුවන්ද ප්‍රශ්නේ ඉවරයි. ඉතින් මේකට මේකේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් අහනවා මේ ලෝකයේ රූපයක් සතර මහා භූතයන්ගෙන් හටගත් යම් රූපයක් ඇත්තේ වෙනස් නොවන ස්ථිරවම තිබෙන අචල වූ සාස්වත වූ රූපයක් මේ ලෝකෙ දැක්ක හැකිද කියලා අහනවා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු වෙනස් නොවන යක් දැක්ක හැකිද? නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මේ ලෝකේ වෙනස් නොවන නিত্য වූ විඳීමක් දකින්න පුළුවන්ද කියලා. නැහැ. මේ ලෝකේ නিত্য වූ සංඥාවක් දකින්න පුළුවන්ද කියලා අහනවා. නැහැ. මේ ලෝකෙ නිට්ටය වූ සංකාරයක් දකින්න පුළුවන්ද කියලා අහනවා. නෑ. මේ ලෝකෙ නිට්ටය වූ ස්ථිර වූ වෙනස් නොවන විඥානයක් දකින්න පුළුවන්ද කියලා අහනවා. නෑ. ඊට පස්සේ උන්වහන්සේ ළඟ තිබුණ පොඩි ගොම කැබැල්ලක්. ඒ ගොම කැබැල්ල ගොම කැබැල්ල අතට ගත්තා. අරගෙන භික්ෂුන් වහන්සේලාට කියන මේ බලන්න මේ ගොම පිට දිහා මේ චූටි ගොමපිඬ තරම්වත් ස්ථිර දෙයක් මේ ලෝක ධාතුවේම නැහැ. මේ චූටි ගොම කැබෙල්ල තරම්වත් ස්ථිර දෙයක් රූපෙත් නැහැ, වේදනාවෙත් නැහැ, සංඥාවෙත් නැහැ, සංඛාරෙත් නැහැ, විඥානෙත් නැහැ. යම් හේකින් මේ චූටි ගොම කැබෙල්ල තරම්වත් ස්ථිර දෙයක් ජීවිතයක තිබුණා නම් මිදෙන්න බෑ. කොහොමද මිදෙන්නේ? ස්ථිර යමක් තිබුණා නම් මිදෙන්න පුළුවන්ද? මිදෙන්න බෑ. දැන් එහෙම නෙමෙයි හේතුව නැති කරාට පස්සේ ඵලෙ නැති වෙනවා. මොකද ස්ථිර යමක් නැති නිසා. තේරුණාද? ස්ථිර යමක් තිබුණා නම් හේතුව නැති කරාට පස්සේ ඵලෙ නැති කරන්න බෑ. එහෙම එකක් කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් මේකින් මේ චූටි ගොම පිඬක් හා සමාන ඊටාම ස්වල්ප දෙයක් හෝ ස්ථිරව තිබුණා නම් මේ බබසර වාසයෙන් කිසිම ප්‍රයෝජනයක් නැtei කියලා. අනේකින් අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ මොනතරම් පැහැදිලිවම මේ ජීවිතය අවබෝධ කරලා තියනවාද? මේ ජීවිතේ තේරුම් අරගෙන තියනවාද? මේ ජීවිතෙන් මිදලා තියනවාද කියලා. ඉතින් උන්වහන්සේ පෙන්නපු පිළිවෙලට මේ පංච උපාදානස්කන්ධේ පැවැත්ම හොඳට තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ පෙන්නුව විඥාණයට උපමාවක්. ඒක හරියට ගින්නක් වගේ කියලා. දැන් ගින්නකට තනකොළ දානවා. තනකොළ නිසා ඇවිලෙන ගින්නට මොකද්ද කියන්නේ? තන ගින්න. කඩදාසි ගින්න තියෙනවා. එතකොට ඇවිලෙන ගින්න කඩදාසි ගින්න. ගොම ගින්න තියෙනවා. එතකොට ඇවිලෙන ගින්න ගොම ගින්න. දර කැබිලි ගොඩ ගින්න තියෙනවා. එතකොට ඇවිලෙන ගින්න දර ගින්න. එතකොට ගින්නද වෙනස් වුනේ ගින්න හටගන්න එකතු කරපු දෙයද? ගින්න හටගන්න එකතු කරපු දේ. ගින්න වෙනසක් තියනවාද? ගින්න වෙනසක් නැහැ. ගින්න ගින්නමයි. නමුත් ගින්න හටගන්න උපකාර කළේ කඩදාසි නම් අපි ඒකට කියනවා කඩදාසි ගින්න. ගින්න හටගන්න උපකාර කළේ දර නම් අපි ඒකට කියනවා දර ගින්න. ගින්න හටගන්න උපකාර කළේ තනකොළ නම් අපි ඒකට කියනවා තනකොළ ගින්න. එතකොට ගින්නට නම වැටින්නේ ඒ හටගන්න උපකාර කරන දේ අනුව. ඒ වගේ තමයි මේ විඥාණයට. ඇස නිසා ඇස උපකාරයෙන් හටගන්න විඥාණයට කියනවා චක්කු විඥානය කියලා. කන උපකාරයෙන් හටගන්න විඥාණයට කියනවා සෝත විඥානය කියලා. සෝත කියන්නේ කනට. නාසය උපකාරයෙන් හටගන්න විඥාණයට කියනවා ගාහන විඥානය කියලා. ගාහන කියන්නේ නාහයට. දිවෝපකාරයෙන් හටගන්න විඥාණයට කියනවා ජීවා විඥාණය කියලා. ජීවා කියන්නේ දිව. කය උපකාරයෙන් හටගන්න විඥාණයට කියනවා කාය විඥාණය කියලා. මේ ශරීරයට කය කියන්නේ. සිත උපකාරයෙන් හටගන්නා විඥාණයට කියනවා මනෝ විඥාණය කියලා. මනස මුල් කරගෙන. එහෙමනම් විඥානයේ ස්වરૂපය එකයි. ඒක වෙනස් වෙන්නේ ඔව් හටගන්න උපකාර වෙන දේ අනුව තමයි ඒකේ විවහාරයෙන් නම වෙනස් වෙන්නේ. අන්න එතකොට දැන් ශ්‍රාවකයා තීරුම් ගන්න ඕනේ විඤ්ඤා පංච උපාදානස්කන්ධේ හට ගැනීම. දැන් හට ගැනීම තේරුණානේ. මේ හටගත්තු පංච උපාදානස්කන්ධය යම් දවසක අභාවයට යතුත් අභාවයට යන්නේ හටගන්න හේතු වෙච්ච කාරණා අභාවයට යෑමෙන්. තේරුණාද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරි මේ දැන් පංච උපාදානස්කන්ධයේ පැවැත්ම තමයි දුක. එතකොට මේ දුක කොහෙද තියෙන්නේ? දැන් මේ දැන් ඔය දැන් අපි කතා කරන දුක නිකම්ම නිකන් දුකක්ද? නෑ නෑ නෑ. මේක කිසි දවසක ලේසියෙන් මිදෙන්න බැරි. අනිත්‍ය වූ දුක්ඛ ආත්මෙන් තුර පැවැත්මක්. එහෙනම් මේ දුක නිරයේ තියෙනවා. പ്രേත ලෝකෙත් තියෙනවා. තිරිසන් ලෝකෙත් තියෙනවා. මේ මිනිස් ලෝකෙත් තියෙනවා. දෙව්ලොවක් තියෙනවා. බඹලොවක් තියෙනවා. සෑම තැනකම යම් තැනක පංච පාදානස්කන්ධයක් තියෙනවද? එතන ওই දුක තියෙනවා. ඉතින් උන්වහන්සේ පෙන්නනවා අපිට දැන් දුකේ හට ගැනීම විතරක් නෙවෙයි. මේකින් මේක නැතිවීම පංච උපාදානස්කන්ධී අභාවය ඒකත් දකින්ද තේරුම් ගන්නට ඕනේ. හරි. රූප හටගන්නේ කුමක් නිසාද? සතරමා භූතයන්ගේ පැවැත්මෙන්. සතරමා භූතයන්ගේ පැවැත්ම නිරුද්ධ වුණොත් රූපයන්ගේ හට ගැනීම අවසానයි. ආ එහෙනම් සතර මහා භූතයන්ගේ පැවැත්ම නිරුද්ධ වුණා නම් රූපයන්ගේ හට ගැනීම අවසాన නම් එහෙනම් අපිට තේරෙනවා රූපයන්ගේ හට ගැනීමෙත් අවසානයක් තියෙනවා. තේරෙනවද? ඊළඟට විඳීමක් හටගන්නේ කුමක් නිසාද? ස්පර්ශයක් නිසා. ස්පර්ශය නිරුද්ධ වුණොත් විදීමට මොකද වෙන්නේ? විදීම නිරුද්ධ වෙනවා. එහෙනම් ස්පර්ශයක ප්‍රවත්මක් ඇති තාක්කල් තමයි විදීමක ප්‍රවත්මක් තියෙන්නේ. එවනම් ස්පර්ශය නිරුද්ධ වුණා කියන්නේ විදීමේ අවසානය තමයි. ඊළඟට සංඥාව හටගන්නේ කොහොමද? ස්පර්ශය නිසා. සංඥාවක් හට ගැනීමෙන් ස්පර්ශය හට ගන්නවා නම් සංඥාව නිරුද්ධ වීම කියන්නේ ස්පර්ශයේ නිරුද්ධ වීම කියන්නේ සංඥාවේ නිරුද්ධ වීම. ස්පර්ශයක් නිරුද්ධ වුණා කියන්නේ සංඥාවේ පැවැත්මත් නිමා වුණා කියන එක. චේතනාවක් පවතින්නේ කර්ම රැස් වෙවි ස්පර්ශයක් තියෙනකම්. එමනම් ස්පර්ශය නිරුද්ධ වුණා නම් චේතනාව නිරුද්ධයි. විඥානේ පවතින්නේ නාම රූප පවතිනකම්. යම් දවසක නාම රූපයන්ගේ පැවැත්ම නිරුද්ධ වුණාද විඥානයේ ප්‍රවත්ම නිරුද්ධයි. එහෙමනම් මේවැ නිමාවක් තියනවද නැද්ද? අවසානයක් තියනවා. මේක නිරුද්ධ වෙන්නේ මෙහෙම. ඔන්න දැන් අපි කිව්වා හත ගැනීම ගැන. දැන් මතකද ඒක? හත ගැනීම ගැන කතා කළානේ කලින් පංච උපාදානස්කන්ධේ. දැන් ඊළඟට කතා කළේ මොකද්ද? ඔව් අභාවයක් ගැන. ඒකයි. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ වදාළ තව එකක් තියෙනවා කතා කරන්න. මොකක්ද ඒ? ආස්වාදය ගැන. මේ රූපයේ ආස්වාදයක් තියෙනවා. මොකක්ද මේ ආස්වාදය? සතර මහා භූතයන්ගෙන් හටගත්තු මේ පැවැත්මේ ආස්වාදයක් තියෙනවා. මොකක්ද මේ ආස්වාදය? සතුටක් සොම්නසක් ලබා දෙනවා. මේක තමයි ආස්වාදි. ඊළඟට ස්පර්ශය නිසා හටගන්න විඳීමෙත් ආස්වාදයක් තියෙනවා. මොකක්ද? සතුටක් සොම්නසක් ලබා දෙනවා. ඒ නිසා හැලෙන්නේ. ආස්වාදයක් නැති කිසි දෙයකට අපි ඇලිලා නැහැ. මතක තියාගන්න. අතීතය ඇරිලත් නැහැ වර්තමානයේට ඇලෙන්නෙත් නැහැ අනාගතේ ඇලෙන්නෙත් නැහැ ආස්වාදයක් නැති දෙයකට ආස්වාදයක් සැපයක් තියෙන එකකට අභ්‍යාස කරන්න එතකොට උන්වහන්සේ පෙන්නනවා අපි ඒක දැනගන්න ඕනේ මේක මෙහෙම එකක් තියෙනවා කියලා ස්පර්ශය නිසා හටගත්තු සංඥාවේ ආස්වාදයක් තියෙනවා සැපය සොම්නසක් හට ගන්නවා. ඊළඟට ස්පර්ශය නිසා හට ගන්න චේතනාවෙත් සංඛාරයන්ගෙත් ආස්වාදයක් තියෙනවා. සැපයක් සොම්නසක් හට ගන්නවා. නාම රූප ප්‍රත්‍යයෙන් ඇතිවන විඥානයේ ආස්වාදයක් තියෙනවා. සැපයක් සොම්නසක් හට ගන්නවා. දැන් අපිට තේරුම් යන්නට ඕන තමන්ගේ ජීවිතය තුළින් මේ ආස්වාදේ ලැබෙන බව තමන් දකින්න ඕනේ. දැන් මොන අපිට ජීවිතේ තේරුම් ගන්න පුළුවන් හට ගැනීම. ඊළඟට අනුමානෙන් හට ගැනීම දන්න නිසා අනුමානෙන් හිතා ගන්න පුළුවන් මේ හට ගැනීම මෙහෙම නිරුද්ධ වෙනකොට මෙහෙම නිරුද්ධ වෙන කළා. ඒ වගේම අපිට යම් පිළිවෙලකට ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් අනිත්‍ය දැකලා. ඒ කියන්නේ ස්පර්ශය අනිත්‍ය වෙන එකට වේදනාව අනිත්‍ය වෙනවා නම් ස්පර්ශය නිරුද්ධ වුණොත් වේදනාව නිරුද්ධ වෙනවා. එතකොට අනිත්‍ය තුල ඉඳලා නිරෝධයක් ගැන අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ආස්වාදය ගැන කතා කරලා අපි. ආස්වාදය පමණට තියෙන්නේ නෑ. ආදීනවයක් තියෙනවා. ආදීනවය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාහා ආදීනව කියන්නේ කුමක්ද? යමක ඇති පීඩාව දුක්ඛ සංతాපය ඇති කරන ගතියට. පංච උපාදානස්කන්ධයේ එමනම් පංචඋපාදානස්කන්ධයේ ආදීනවයක් තියෙනවා. මොකක්ද ඒ? රූපේ ලක්ෂණය මොකක්ද? අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. විපරිණාම ධම්මං වෙනස් වීම උරුම කරගෙන තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන ආදීනවය. වේදනාවේ තියෙන ආදීනිය මොකක්ද? අනිත්‍ය, අස්ථිර වීම, වෙනස් වීම, උරුම කරගෙන තිබීම. අනිත්‍ය වීම, දුක් සහිත වීම, උරුම කරගෙන තිබීම. සංඛාරයේ තියෙන ආදීන මොකද්ද? ඒකත් අනිත්‍යයි, දුක් සහිතයි, වෙනස් වීම උරුම කරගෙන තියෙන එකක්. තියෙනවා මොකද්ද? ඒකත් අනිත්‍යයි. දුක් සහිතයි වෙනස් වීම උරුම කරගෙන තියෙන්නේ. දැන් මොන අපි පංච උපාදානස්කන්ධයේ ස්කන්ධය ගැන හතර ආකාරي ඉගෙනීමක් කළා. මොකක්ද ඉස්ලාම ඉගෙන ගත්ත පංච පාදානස්කන්ධේ හට ගැනීම. ඊළඟට ඉගෙන ගත්ත ඔව් අභාවයටපත් වීම, නිරුද්ධ වීම. ඊළඟට ඉගෙන ගත්ත පංච පාදානස්කන්ධයේ ඇති ආස්වාදය. ඊළඟට ඉගෙන ගත්ත ආදීනවය. මේ ආස්වාදයයි ආදීනවයි දෙක තමයි අපිට හැමදාම තියෙන්නේ. පස්වෙනි එකක් තියෙනවා. ඒක දැනගන්නට ඕන අපි. ඒක මොකක්ද? නිස්සරණය. නිස්සරණය කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයෙන් අත්විදීම. කොහොමද පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නේ? උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇති යම් ඡන්ද රාගයක් ඇද්ද? කැමැත්තෙන් ඇලෙන ස්වභාවයක් ඇද්ද? ඒක දුරු කර දැමීම පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇති යම් ආශාවක් ඇද්ද ඒක දුරු කර දැම්මට පස්සේ නිස්සරණේ පංච උපාදානස්කන්ධයෙන් මිදෙනවා අන්න යම් දවසක අපි රූපය කෙරෙහි යම් චන්දරාගයක් තිබ්බද ඒ චන්දරාගයෙන් අපි මිදුණාද විඳීම කිරියම් ආසාවක් තිබිලා ඒ වේදනාව කිරියට ආසාවෙන් මිදුණද සංඥාව කිරියම් ආසාවක් තිබිලා ඒ ආසාවෙන් අපි මිදුණද සංකාර කිරියම් ආසාවක් තිබිලා ඒ ආසාවෙන් මිදුණද සිත කෙරෙහි අපියන් ආසාවක් තිබලා ඒ ආසාවෙන් මිදුණද අපි මිදුනේ මොකෙන්ද එතකොට පංච උපාදානස්කන්ධයෙන් මිදුණා එතකොට මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්ම තමයි ජීවිතයේ පැවැත්ම. එතකොට මුදුනේ මොකින්ද? ජීවිතින් මිදුණා. පංච උපාදානස්කන්ධයේ පැවැත්ම තමයි සංසාරයේ පැවැත්ම. මුදුනේ මොකින්ද? සංසාරයේ මිදුණා. පංච උපාදානස්කන්ධයේ පැවැත්ම තමයි පටිච්ච සමුප්පාදයේ පැවැත්ම. මිදුනේ මොකින්ද? පටිච්ච සමුප්පාදයෙන් මිදුණා. පංච උපාදානස්කන්ධයේ පැවැත්ම තමයි ලෝකයේ පැවැත්ම. මිදුනේ මොකින්ද? ලෝකයෙන් මිදුණා. පංච පාදානස්කන්ධේ තමයි භවයේ පැවැත්ම. මොකද මිදුනේ මොකෙන්ද? ආ එහෙමනම් මේ ලෝකී දුක්ඛය කියලා සැලකිය හැකි යමක් ඇද්ද ඒ සියලු දෙයින්ම මිදෙනවා. සියලු දෙයින්ම මිදුණොත් අපි දැන් අපිට තියෙනවා මගේ රූපය කියලා එකක්. රූපේ කෙරෙහි ඇති ආශාව දුරු කළාට පස්සේ මම මේ මගේ කියලා එකක් රූපේ කෙරෙහි තිබෙයිද? නෑ. වේදනාව කෙරෙහි ඇති ආසාව දුරු කළොත් මමයේ මාගේ මට අයිති කියලා වේදනාව කෙරෙහි හැඟීමක් තියෙයිද? නැහැ. සංඥාව කෙරෙහි ඇති ආසාව දුරු කළොත් මමයේ මාගේ මට අයිති කියන හැඟීම සංඥාව කෙරෙහි තියෙයිද? නැහැ. සංකාර කෙරෙහි ඇති ආසාව දුරු කළොත් මමයේ මාගේ මට අයිති කියලා සංකාර කෙරෙහි හැඟීමක් ඉතුරු වෙයිද? නැහැ. විඥානයේ කෙරෙහි ඇති ආසාව දුරු කළොත් මගේ විඥානේ මමයේ කියලා සැලකීමක් තියෙයිද? නැහැ. එහෙමනම් සැලකීමක් නැත්තම් මේ කිසිවක් කෙරෙහි සකස් වීමක් තියනවද? නෑ. අන්න සකස් නොවන ජීවිතය මොකද වෙන්නේ? ඒ රූපය, ඒ වේදනාව, ඒ සංඥාව, ඒ සංකාරේ විඥානයේ පැවැත්ම හරියට තෙල් දාන්නේ නැති, වැටි දාන්නේ නැති පහනක් වගේ. පානක තෙල් තියෙනවා, වැටි තියෙනවා. පත් වෙනවා. හැබැයි අලුතින් තෙල් දාන්නෙත් නැහැ. අලුතින් පාන් වැටි දාන්නෙත් නැහැ. මොකද වෙන්නේ? ඒ පහන නිවිල යනවා. අන්න ඒ වගේ තමයි දැන් සතර මහා ධාතුන්ගේ පැවැත්මින් පෝෂණය කරන රූපයේ මමේ මාගේ මට ඇති කියලා අදහස ඉතින් අතහැරිච්ච එකම පෝෂණයක් වෙන්නේ නැහැ. ස්පර්ශයේ පැවැත්මින් පෝෂණය වන ජීවිතේ තණ්හාව අයින් කරපු ගමන් මමයේ මාගේ එක ස්පර්ශයේ මේ පෝෂණය වෙන්නේ නැහැ. නාම රූප පෝෂණය වෙන්නේ නැහැ. මොකද සිදුවන්නේ? මේ සියල්ලේම ජීවිතයත් එක්කම අවසන් වෙලා අභාවයට යනවා. ඒක තමයි පිරිනුවන් පානවා කියන්නේ. ඉතින් ඒ එතකොට දැන් බලන්න එහෙමනම් මේ සියලු දේ තියෙන්නේ කුමක් වටාද? පංච උපාදානස්කන්ධ වටා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම මෙහෙමයි. මේ පංච උපාදානස්කන්ධයන් අභාවයටපත් වෙන්නේ මෙහෙමයි. මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදී මේකයි. මේ පංච උපාදානස්කන්ධේ ආදීනවේ මේකයි. මෙන්න මේ විදිහට මේකෙන් මිදෙන්න පුළුවන් කියලා මේ පස් තැනම තමා තුලින් දැක්කොත් සංයුත්ත නිකායේ තුන්වෙනි පොතේ කන්ද සංයුත්ති තියෙනවා සෝතාපන්න සූත්‍රය කියලා එකක්. මේ පස්තැනී දැක්කොත් අන්න එයා ආර්ය ශ්‍රාවකයා. එයා බොහොම निराවුල් කරගන්නවා තමන්ගේ දර්ශනය. බොහොම निराවුල් කරගන්නවා තමන්ගේ දර්ශනය. බොහොම පැහැදිලි කරගන්නවා තමන්ගේ දර්ශනය. බොහොම තේරුම් ගන්නවා. දැන් අපි හොයලා බලමු මොකක්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ කියලා. මොකක්ද සක්කාය දිට්ඨිය කියන්නේ? සක්කාය දිට්ඨිය කියන්නේ මම මාගේ මාගේ ආත්මය කියලා සැලකීම නම් සක්කාය දිට්ඨිය නැතිවීමෙන් ඒක නැති වෙන්න ඕනනේ. මමයි මාගේ මට ඇති කියන හැඟීම නැති වෙන්නේ කොයි අවස්ථාවකද? අරහත්වේදී. එතකම ඒක තියෙනවා. එන මොකද සක්කාය දිට්ඨිය කියන්නේ? හ්ම්? මොකද්ද? වෙනස් නොවන ස්ථිර වූ යම තමා තුළ තියෙනවා කියන අදහස. සක්කාය කියන්නේ වෙනස් නොවන ස්ථිර වූ යමක් තමා තුළ තියෙනවා කියලා අපිට නොතේරුණාට අපේ හිතේ තියෙනවා එහෙම එකක්. ඒක දෘෂ්ටියක් වශයෙන්. ඒ කියන්නේ ඒක දැඩි ලෙස ග්‍රහණය කරගෙන ඉන්න එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. උන්වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. අපිට දන්නේ නැතුව දකින්නේ නැතුව නැති කරන්න බෑ. නොදන්න දෙයක් නොදකින්න දෙයක් කොහොම නැති කරන්නද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් කොට පුළුවන් ද සක්කාය දිට්ඨියෙන් මිදෙන්න? බෑ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා දන්න කෙනා තමයි සක්කාය දිට්ඨියෙන් මිදෙන්නේ. තරහ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙකුට පුළුවන් ද තරහ නැති කරගන්න? බෑ. ආසාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙකුට ආසාව නැති කරගන්න බෑ. දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙකුට දුක නැති කරගන්න බෑ. දන්න කෙනෙකුට දකින්න කෙනෙකුට තමයි මේක නැති කරගන්න මේක කියන්න මිදෙන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙන බව දන්නේ නැති කෙනෙක් විසඳුමක් හොයයිද? නෑ. අන්න ඒ වගේ සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා අපි හිතෙන් හදාගෙන හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. මෙන්න මේකයි සක්කාය දිට්ඨිය කියලා. අන්න ඒ ඔස්සේ බලන්න ඕනේ. උන්වහන්සේ පෙන්නනවා සක්කාය දිට්ඨිය කියලා රූපං අත්තතෝ සමනුපස්සති. සතරමා ධාතුන්ගෙන් හටගත්තු පැවැත්ම තම කියලා දැඩි ලෙස ගන්නවා. ඇයි සතර මහා ධාතුන්ගෙන් හටගත් ප්‍රවත්ම තමා කියලා දැල්ලෙස ගන්නේය. එයා දන්නේ නෑ මේ සතර මහා ධාතුන්ගේ රූපය සතර මහා ධාතුන් හටගත් රූපය කුමක් නිසා හටගත්තාද රූපය කුමක් නිසා කුමක් ප්‍රත්‍යයෙන් පවතින එකක්ද රූපේ යථාර්ථය කුමක්ද කියන එක දන්නේ නෑ ඒක නිසා එයාට ඒ රූපය තමා හැටියට සැලකන්නේ. හරි රූපේ අනිත්‍ය වූ සතරමා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් කියලා තමා තේරුම් ගත්තොත් රූපේ පිළිබඳ රූපේ තමයි සැලකයිද? අන්න රූපේ පිළිබඳ රූපේ තමයි සැලකන සක්කාය දිට්ඨිය මිදෙනවා. ඊළඟට තමා රූපවත්ය කියලා සැලකනවා. රූපේ තමා කියලා සැලකනවා. එහෙම නැත්නම් තමා රූපවත්ය කියලා සලකනවා. තමා රූපවත්ය කියලා සලකනවා කියන්නේ. ඔව් එයා හිතනවා මේ තමා කියලා දෙයක් තියෙනවා. ඒක හට අරගෙන තියෙන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු එකක්. එහෙම හැඟීම් තියෙනකොට එයා එක්ක මරණින් මත්තේ සියල්ල නැතු වෙනවා. ඒ මනස මරණින් මත්තේ සාස්වත වෙනවා. මේ වගේ දෘෂ්ටි තමයි එන්නේ යාට. තේරුණාද මේ කියන එක? සක්කාදිට්ඨිය මිදෙන්න ඕන නම් මේක හොඳට අහගෙන ඉන්න ඕන. ඉතින් රූපය තමා හැටියට සලකන එහෙම නැත්නම් තමා රූපවත්ති කියලා සලකනවා. රූපවත්ති කියන්නේ රූපමය. සතරමා ධාතුන්ගේ ප්‍රවත්මකින් සකස් වීම නිසා තමා ඇති වුණා. කියලා හිතනවා. ඒක හිතන්නේ මේ රූපයේ තියෙන අනිත්‍ය උදේ අනිත්‍ය හැටියට දන්නේ නැති නිසා. දුක්ඛ උදේ දුක් හැටියට දන්නේ නැති නිසා. ආත්මයක ස්වභාවයක් නැති බව දන්නේ නැති නිසා. දන්නවනගෙන හිතයිද? එතකොට උන ආකාර දෙකයි. රූපං අත්තෝ සමුනුපස්සති රූපවන්තං වා අත්තාන සමුනුපස්සති ඊළඟට රූපස්මින් වාත්තාන සමනුපස්සති. ඊටඟට එයා සඳහන රූපවත් නෙවෙයි. රූපයෙහි සමා ඉන්නවා. බලන්න ඊට ඇතුලේ තියෙන දේවල් අපිට පේන්නේ නැතුව. ඒක ඇති වෙන්නේ රූපය තා ස්වභාවය දන්නේ නැති නිසා. ඊළඟට හිතනවා නෑ තමා තුල රූපය තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි ක්‍රමයකින් එයා කරගෙන්නේ මොකක් වටාද? තමා කියලා දෙයක් වටා. තේරුණාද? තමා කියලා යම් කිසි දෙයක් වටා තමයි මේ කරගෙන්නේ. එතකොට මේක පේනවා මේක හොල්මනක් වගේ එකක්. මේක දෘෂ්ටියක්. දෘෂ්ටි කියලා කියන්නේ හිතින් මවාගත්ත එකක්. ඇත්තක් නෙවෙයි. ඒක ඇත්තත් නම් අපිට දකින දකින තැන ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. නමුත් ඒක නෙමෙයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඊට ආත්පසි වෙනස් එකක්. අන්න එතකොට කොහෙන් ගත්තත් තමා කියලා දෙයක් මේ රූපේ ප්‍රවත්ම තුල දකින්න නැත්නම් රූපේ පිළිබඳ සක්කාය දිට්ඨියෙන් යා මිදෙනවා. රූපේ හතර ආකාරයකට වේදනාවත් ඔය හතර ආකාරයෙන් බලන විදීම තමා කියලා සලකනවා. මම කියන්නේ සම්පතිස්සම අපිට හිතෙන්නේ දුකක් කෙනකට මම දුක් විඳිමි. මම සැප විඳිමි. නමුත් අපි හරියටම තේරුම් ගත්තොත් නෑ නෑ මේ දුක හටගන්නේ මේ කාරණේ නිසා කියලා. ස්පර්ශයේ ප්‍රත්‍යින් දුක හටගන්නවා දැක්කොත් ඉවරයි අපේ පස්සේ මිදෙනවා අපි අර දුස්චින් මිදෙනවා. එතකොට විඳීම තමා කියලා සලකන්නේ. එහෙම නැත්නම් විඳීමක් නිසා විඳීමකින් තමාව හැදුවා කියලා සලකන්නේ. එහෙම නැත්නම් තමා තුළ විඳීම තියෙනවා. විඳීමක් තුළ තමා ඉන්නවා. මේ ඔක්කොම දුෂ්ටිති තමා කියන දේ අල්ලගෙන විඳීමක් ග්‍රහණය කරගන්නේ විඳීමක ඇත්ත తত্ত্বය දකින්න තාකල් පමණයි. විඳීමක යථා ස්වરૂපේ දැක්කොත් විඳීම තමා කියලා සලකයිද? ඒකෙන් මිදෙනවා. සංඥාව ඊළඟට යා දැන් විදීම ගන්න නැත්නම් සංඥාව ගන්නවා. සංඥාව තමා කියලා සැලකනවා. සංඥාව කිව්වේ හඳුනනදී. හඳුන ගන්නදී තමා කියලා සැලකනවා. එතකොට තමා කියන දෙයක් වටා තමයි අපි මේ ඔක්කොම අල්ලගෙන මවාගෙන හදාගෙන ඉන්නේ. මොකද හේතුව මේක තේරෙන්නේ නැහැ අපිට. තේරෙන්නේ නැති නිසා. ඉතින් හඳුනා ගන්න දේ තේරුම් ගත්තොත් ඒකත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් සිදුවෙන එකක් කියලා. මොකද වෙන්නේ? එතකොට ඒක තමයි කියලා සලකයිද? නෑ. සංඛාර සකස් වෙන දේ තමා නෙවෙයි. චේතනාව පහළ වුණාට චේතනාව තමා නෙවෙයි. දැන් අපි වීරියක් නුවණක් පුරුදු කරනවා. සත්ව කියලා සම්මුතියක් තියෙනවා. පුද්ගල කියලා සම්මුතියක් තියෙනවා. සත්පුද්ගල සම්මුතියෙන් තොර නැහැ. නමුත් මේවැ තමා කියලා සැලකිය හැකි දෙයක් නැහැ. දැන් අපිට වීරිය තියෙනවනේ අපිට වීරිය තියෙන උත්සාහය තියෙන දැන් මේකේ දැන් බලන්න එක පැත්තකින් වීරිය උත්සාහය ධෛර්යය ඔක්කොම තියෙනවා. කර්ම එයින් රැස් වෙනවා. නමුත් මේකේ තමායි කියලා සැලකිය හැකි දෙයක් නැහැ. දැන් බලන්න මේක සාමාන්‍ය කෙනෙකුට හොයාගන්න පුළුවන් එකක්ද? අන්න ඒකයි මේ අපේ සක්කාදිට්ඨිය දුරු කිරීමට සම්බුදු කෙනෙකුගේ නුවණක් අවශ්‍ය වෙන්නේ. ලෝකෙ වෙන කිසිම කෙනෙකුට බෑ මේ මිනිස්යා පටලැවිච්ච මේ පටලැවිල්ලෙන් මුදව ගන්න. වෙන ලෝකෙ කිසිම කෙනෙකුට බෑ. ඉතින් එයා එහෙම නැත්නම් සිත විඥානේ තමා කියලා සලකනවා. විඥානේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් කියලා ගන්න නැති තාක්කල් මේ විඥාන හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් කියලා තමන් තමන් තුලින් දැක්කොත් විඥානේ තමා කියලා සලකයිද? එහෙමනම් තේරුම් ගන්න ඔයා රූපයත් සංකතයක් නම් හේතුඵල ධාමින් හටගත්තු දෙයක් නම් විඳීමත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් නම් සංඥාවත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නම් සංකාරත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නම් විඥානය හේතුන් නිසා හටගත් දෙයක් නම් හේතු නැතිවීම Tamanට වළක්වන්න බැරි නම් හේතු නැති වෙනකට හේතු නිසා හටගත් ඵලය නැති වෙනවා නම් තමා කියලා සැලකිය හැකි යමක් අපිට තියාගන්න පුළුවන්ද? බෑ. ඔන්න බුදුරජාණන් වහන්සේ තවදුරටත් අපිව निराවුල් කරලා දෙනවා. කොහොමද? උන්වහන්සේ අහනවා මේම රූපම් වික්කවේ අනත්තා මහණෙනි මේ රූපේ ආත්මයක් නැහැ. රූපංච හිදම් වික්කවේ අත්තා භවිස්ස. මහණෙනි මේ රූපේ ආත්මයක් කියම තිබුණා නම් නයිදන් රූපං ආබාධාය සංවත්තිය. මේ රූපය ආබාධ පිණිස පවතින්නේ නැහැ. මේ රූපේ තමානම් මොකද වෙන්නේ? ලබ්බේත ච රූපේ. එහෙනම් මෙහෙම ලබන්න පුළුවන්. කොහොමද? ඒවම් මේ රූපං හෝතු. ඒවම් මේ රූපං මා අහෝසීති. මාගේ රූපය මෙසේ වේවා. මාගේ රූපය මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන්. රූපේ තුල ආත්මයක් ඒ කියන්නේ ස්ථිර වූ දෙයක් තමාය කියලා සැලකිය හැකි දෙයක් තිබුණා නම් මේ රූපය මෙසේ වේවා මේ රූපේ මෙසේ නොවේවා කියලා අපිට ලබන්න පුළුවන් නමුත් රූපේ සකස් වෙලා තියෙන කාරණා තමයි කියලා සැලකිය හැකි දේවල් නෙමෙයි සතර මහා ධාතුන් තමයි සතර මහා ධාතු කියන්නේ ආ සතරමා ධාතුවෙන් හටගත්තු දේෙන් ඇතිවෙච්ච රූපේ මාගේ රූපයේ මෙසේ වේවා මාගේ රූපයේ මෙසේ නොවේවා කියලා ලබන්න බෑ. ඇයි? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු නිසා. සතර මහා ධාතුන්ගේ ලක්ෂණය මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය දෙයකින් හටගත්තු දෙයක් නිසා එහෙම ලබන්න බෑ. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා විඳීම ආත්මයකින් තොර දෙයක්. විදීමක් තුල ආත්මයක් තිබුණා. මාගේ විදීම මෙසේ වේවා. මාගේ විදීම මෙසේ නොවේවා කියලා දැන් දුක් වේදනාවක් කෙනකොට මට දුක් වේදනා නොලැබේවා. මට සැප වේදනාම ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් ලැබිය හැකි වෙන්න ඕනේ වේදනාව තමන්නම්. තමන්ට පුළුවන් වෙන්න ඕනේ නේ තමන්ට කැමති විදියට ඒක වෙනස් කරගන්න නේ. වේදනාව Taman නෙවෙයි. ඒක ස්පර්ශය නිසා හටගත්තු දෙයක්. එහෙමනම් ස්පර්ශය Taman නෙවෙයි. ස්පර්ශ කරුණු කීපයක් එක් වෙලා හටගත්තු දෙයක්. එහෙනම් ඒ දේ අනිත්‍ය නම් ඒ දේ වෙනස් වීමම උරුමකට ඇතිනම් ඒක තමා කියලා සලකලා පළක් තියනවාද? නෑ. එහෙනම් ඒකෙන් හටගත්තු විඳීම තමා කියලා සලකන පළක් තියනවද? නෑ. අන්න ඒ නිසා උන්වහන්සේ වදාළේ යම් කාරණයක් නිසා යස්මාචකෝ වික්කවේ වේදනං අනත්තං. යම් කාරණයක් නිසා මේ වේදනාවේ ආත්මයක් නැද්ද? ඒ නිසා නැච ලබ්බති වේදනායි වේදනාවේ ලැබෙන්නේ එහෙම එකක්. මාගේ වේදනාව මෙසේ වේවා මාගේ වේදනාව මෙසේ නොවේවා කියලා ලැබෙන්නේ නැහැ. අපිට ලබන්න බෑ එහෙම. ඒක අයිති ස්පර්ශයට. ඒක තමාට නෙමෙයි. තමා කියලා එකක් පනවන්න බෑ ඒක. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා සංඥාව. හඳුනා ගන්න දේ තමානම් තමන්ට පුළුවන් වෙන්න ඕනේනේ මම හඳුනා ගන්නා දේ. මාගේ සංඥාව මෙසේ වේවා. මාගේ සංඥාව මෙසේ නොවේවා කියලා තමන්ට ලැබිය හැකි යුතු වෙනවා. එහෙම තමන්ට ඕන ඕන හැටියට හිතන හිතන පිළිවෙලට පුළුවන්ද? බෑ. ඇයි බැරි? ඒ සංඥාව තියෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යය. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ඉතින් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් පවතින සංඥාවක් අපි මමයේ මාගේ කියලා තමාය කියලා සැලකුවාට හරියනවද? වැඩක් නැහැ. තමාය කියලා සැලකන්න සැලකන්න අපිට මොකද සිදු වෙන්නේ? අපි දුක් විඳින ඉඳී. වෙන එකක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මාගේ සංඥාව මෙසේ වේවා මාගේ සංඥා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ. සංකාරත් එහෙමයි. සංකාරත් එහෙමයි. සංකාරයන්කින් සකස් කරලා දුන්නට පස්සේ මොකද වෙන්නේ? අපිට පුළුවන් ද මේ සංකාර තමන්නම් අපි කියමු දැන් අපිට රැස් වෙනවා අකුසල. අකුසල රැස්ම අකුසල කර්ම රැස් වෙනකොට පින් කර්මේ තමානම් අපිට පුළුවන් වෙනුනේ මේ කර්මය මට විපාක නොදේවා. මට මේ මේ කර්ම පමණ විපාක දේවා කියලා කර්මයේ පාලනය කරන්න. පුළුවන්ද? බෑ. එහෙනම් කර්මයේ තුල තමා කියලා දෙයක් පවත්න්න බෑ. තමා කියලා පවත්න්න පුළුවන් නම් මට මේ මං කරපු පින් පමණක් විපාක දේවා. මම කරපු පව් විපාක නොදේවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතන අපිට බේරෙන්න පුළුවන් විලු නෑ කවුරුත් කැමති නෑනේ නරක තැන්වල උපදින්න කැමති නෑ දුක් විඳින්න කැමති නෑ දුකට වැටෙන්න කැමති නෑනේ අන්න එහෙනම් අපිට පේනවා මේ කර්මයේ පැවැත්මක් තුල තියෙන්නේ ආත්මික පැවැත්මක් නෙවෙයි අනාත්මික පැවැත්මක් මෙන්න මේ නිසා තමයි අපි මේ පැවැත්ම මේ ප්‍රවත්ම සකස් වෙන ක්‍රමයෙන් මිදෙන්න. ඉතින් උන්වහන්සේ පෙන්නනවා ආත්මයක් නැහැ. සංකාරය. ආත්මයක් නැහැ. ආත්මයක් තිබ්බනම් තමයි අපිට අර ක්‍රමයට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මාගේ චේතනා මිසී වේවා මාගේ චේතනා මිසී නොවේවා කියලා ලබන්න බෑ. දැන් සිතක් මුල් වෙලා තමයි හැමතිස්සෙම මේ භව ප්‍රවත්ම යන්නේ. ඉතින් උන්වහන්සේ පෙන්නනවා සිත තමානම් සිත තමානම් මාගේ විඥානේ මෙසේ වේවා. මාගේ විඥානේ මෙසේ නොවේවා කියලා අපිට ලබන්න පුළුවන් ඉන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් අපි මැරෙනකොට ආ මම මේ මරණින් මත්තේ අසවල් රජිනගේ කුසේ උපදීවා කියලා පුළුවන් වෙන්න ඕනේ. අපි එහෙම එහෙම හදාගෙන ආපු උදවියද? නෑ. බකින්ගම් මාලිගයේ උපදීවා කියලා. පුළුවන්ද? ආත්මයක් තිබුණා ඔක්කොම පොර කාලයයි එතනට. එහෙම එකක් නෑ. මරණසන්න වුණාම එනේනදී අල්ලල්ලා ඉන්නවා මිසක්. කිසි දෙයක් කරන්න බෑ. එහෙම පුද්ගලික තේරීමකට මේ කිසි දෙයක් ලක් කරන්න බෑ. පුද්ගලික තේරීමකට ලක් කරන්න බෑ. දැන් අපි කියමු ශ්‍රාවකයා සුගතිය උපදිනවා. ඒ උපදින කුමක් නිසාද? සුගතිය උපදින්න හේතු සකස් වෙන නිසා. නැත්තම් සුගතිය උපදින්නේ නැහැ. ශ්‍රාවකයා සෝතාපන්න වීම තුළ සතර අපායෙන් මිදෙනවා ඇයි? සතර ආපායට සකස් වෙන හේතුව නැතිවීම නිසා. ඒ වෙනතු තමන්ගේ කැමැත්තෙන් අපි නම් ඉතින් ওই හැමතිස්සම පින් කර කර සතර සතර ආපායකට නොවැටි සුගතියේම සමහර පින්වල කියන්නේ නේ විසාකා සොමනා සුජාතා බන්දුල මල්ලිකා වගේ වෙන්න එකද පුළුවන් නම් බැරි එක කවුරුත් කැමති වෙන්නේ පුළුවන් නම් එහෙම පුළුවන් නම් මොනව කරන්න බැරිද අපිට එහෙම ප්‍රාර්ථනාවකින් කරන්න බෑ. මේක අනාත්ම දෙයක්. මේක අනාත්ම දෙයක්. මේකේ ආත්මය තිබුණා නම් තමාට ඕන හැටියට මේක පාලනය කරන්න තිබුණා නම් අන්න අපිට පුළුවන් මම දැන් මේ ජීවිතින් චුත වෙලා දෙව් මිනිස් දෙක තී සැරිසරලා මෙතේ බුදුන් දැකලා පෙර ලක්ෂ ගණන් රහතන් වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පත්ති පූජා කරලා ඒ බුදුරජාණන් වහන්සේ විසින් මధుර මනෝහර ලෙස දේශනා කරන ලබන ඔය තියෙන්නේ බැරිය ආත්මයක් තිබුණා නම් කිසි ප්‍රශ්නයක් නෑ මේ පුළුවන් ද කරන්නේම බෑ එහෙම කරන්න බෑ මේ විඥානයේ ස්වરૂපයක් මායාකාරී මේ විඥානයේ තුල හැමතිස්සෙම සකස් වීමක් තියෙන්නේ මේකේ ආත්මයක් නැහැ. මේකේ ආත්මයක් නැහැ. යම් දවසක අපි රූපේ ආත්මයක් දකින්නේ නැද්ද? වේදනාවේ ආත්මයක් දකින්නේ නැද්ද? සංඥාවේ ආත්මයක් දකින්නේ නැද්ද? සංඛාරයේ ආත්මයක් දකින්නේ නැද්ද? විඥානයේ ආත්මයක් දකින්නේ නැද්ද? අන්නේය සක්කාය දිට්ඨියෙන් මිදෙනවා. එයා දකින්නේ හැමතිස්සෙම රූපේ හටගන්නේ යම් හේතුවක් නිසා. ඒ හේතුවත් අනිත්‍යයි, ඵලෙත් අනිත්‍යයි. විඳීම හටගන්නේ යම් හේතුවක් නිසා. ඒ හේතුවත් අනිත්‍යයි, ඵලයත් අනිත්‍යයි. සංඥාව හටගන්නේ යම් හේතුවක් නිසා. ඒ හේතුවත් අනිත්‍යයි, ඵලයත් අනිත්‍යයි. සංඛාර හටගන්නේ යම් හේතුවක් නිසා. ඒ හේතුවත් අනිත්‍යයි, ඵලයත් අනිත්‍යයි. විඥානී පැවැත්ම තියෙන යම් හේතුවක් නිසා. ඒ හේතුවත් අනිත්‍යයි, ඵලයත් අනිත්‍යයි. එහෙනම් යා නෝනින් සලක සලක බලන්න පිළිඹෙනවා මේ අනිත්‍ය වූ දේ තුල මොකද මේ ඇල්මක් ඇති වෙන්නේ? ඇලීම ගැටීම ඇති වෙන්නේ ඇයි? යථා භූත ඥානය නැති නිසා මොකද යථා භූත ඥානය කියන්නේ? ඇති හැටියේම දැකීමේ නුවණ නැති නිසා හරි අපිට තේරුණා නම් ආසාවක් ඇති වෙනකොට ආසාව නැතුව කියන ආසාවක් ඇති වෙනකොට ඒක තුල අපි දැක්කනම් මේක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු එකක් කියලා. ඒ ආසාවට මොකද වෙන්නේ? ඒ ආසාව පවත්න්න බෑ. තරහක් ඇති වෙනකොට දැක්කනම් මේක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගන්න එකක් කියලා. ඒ තරහ පවත්න්න පුළුවන්ද? බෑ. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් ඔන්න පංච උපාදානස්කන්ධේ ඉති රූපස්ස සමුදය. ඉති රූපං මෙන්න මේක තමයි රූපය කියලා අපි දැනගන්න ඕනේ. සතර මහා ධාතුන් හටගත්ත ප්‍රවත්ම. ඉති රූපස්ස සමුදය. රූපේ හටගන්නේ. උන්වහන්සේ වදාළ හටගන්නේ කොහොමද? අභිනන්දති. මොකද කරන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ කොහොමද? අභිනන්දති. කලින්ම කරන එක පිළිගන්නවා. සතුටින් පිළිගන්න. අභිනන්දනා කියන්නේ සතුටින් පිළිගන්නවා. සතුටින් පිළි අරගෙන අභිවදති. ඒක ගැන නුයි ಗುಣ ಗುಣ හැටියට ಗುಣ කල්පනා කරනවා. කියනවා. එතකොට මොකද වෙන්නේ? අජෝසාය තිට්ඨති. Taman දන්නේම නෑ ඒකේ තමාව ගිලෙනවා. ඒක තමයි රූපේ හට ගැනීම. මොකද අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. යං කිංචි රූපං අභිනන්දතු අභිවදතු අජෝසාය තිට්ඨතු උපපජ්ජති නන්දි මෙහෙම ආසාවෙන් පිළිගන්නකොට යම් රූපයක් ඒක ගැනම හොඳ හිතනකොට ඒකේ යහපත් ලක්ෂණ හිතනකොට ඒකම හිත ගිලෙනවා නම් මොකක්ද ඇති වෙන්නේ ආස්වාදයක් පජ්ජති නන්දි කඩපාදානං ඒක තමයි යල්ලගන්නේ ග්‍රහණය කරගන්නේ එතකොට මොකද සිදුවෙන්නේ දැන් මොන චේතනාව වැඩ කරනවා චේතනාව පටන් ගන්න මේ ඔක්කොම සිදුවෙන්නේ අභිනන්දනා කරන චේතනාවක් පිළිදලා පිළිගත්ත ආස්වාදයට ලක්ුණ උපජ්ජති නන්දි ආස්වාදයට ඇතුණ සදුපාදානං ඒක තමයි ආග්‍රහණය කරගන්නේ උපාදාන පත්‍ය මොකක්ද බව උපාදාන නිසා ග්‍රහණය කරගන්න නිසා මොකද සිදුවන්නේ ඔන්න සකස් වෙනවා කර්ම විපාක ලබා දෙන පරිසරයක් සකස් වෙනවා භවපත්‍ය පරිසරයක් සකස් වෙච්ච ගමන් සකස් වෙන්නේ උපතක්. ජාතිපත්‍ය උපතක් සකස් වෙච්ච ගමන් සකස් වෙන්නේ මොනවද? ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න. ඔන්න රූපේ පැවැත්ම. වේදනාවත් එහෙමයි. අභිනන්දති. සංඥාවත් එහෙමයි. අභිනන්දති. සතුටින් පිළිගන්නවා. සංකාරත් එමය සතුටින් පිළිගන්නවා. විඥානත් සතුටින් පිළිගන්නවා. වේදනා සංඥා සංකාර විඥාන සතුටින් පිළිගන්නකොට අපිට ඒකේ පේන්නේ නරකද හොඳද? හොඳමයි පේන්නේ. හොඳමයි පේන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි පැවැත් ඒක ඒක ඒක තුල අපි ඉන්නවා ඊට පස්සේ. අජ්ජෝසායතිත් ඒක බැස ගන්නවා. එතකොට මොකද වෙන්නේ? උපජ්ජති නන්දි ආස්වාදයක් ඇති වෙනවා. සදුපාදාන ඒක තමයි ග්‍රහණය කරගත්තා කියලා කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මොන හේතුඵල දැක්කන හේතුඵල හේතුඵල කියන්නේ ඕක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔව් උපාදානේ අල්ලගෙන අග්‍රහණය කරගෙන හිතනකොට කියනකොට කරනකොට මොකද්ද සකස් වෙන්නේ? ආ භවයක් සකස් වෙනවා. කර්ම විපාකයන්ගේ භවයේ භවයේ කියලා කියන්නේ මේ කර්ම විපාක සකස් වෙනවා කියන හේතුව බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හැමුදුර අහනවා. භාග්‍යවතුන් වහන්සේ භවයේ භවයේ කියන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා කාම ධාතු වේපක්කං කාම ධාතු වේපක්කංචානන්ද කම්මං නාභවිස්ස අපිනුකෝ කාම භවං පඤ්ඤායථාති කියලා. කාම කාම ධාතු වෙහි විපාක විඳියේ හැකි කර්මයක් නැත්නම් කාම භවය කියලා එකක් තියෙනවද කියලා අහනවා. ලක්කාම භවය කියන්නේ මොකක්ද එතකොට? කාම දහසී විපාක විදියක කර්මයක් තිබීම. නෑ කියනවා. ඉතිකෝ ආනන්ද කම්මං කිත්තං. එවනම් ආනන්දේ මේකයි. කර්මයයි කුඹුර. විඥානම් බීජං. හිතයි විජුවට. තණ්හා හිනියෝ. තණ්හාවයි වතුර. හීන ධාතුයා විඥානම් පතිච්චිතං. මේ හීන වූ ධාතුවේ විඥානේ පිහිටියා. චේතනා පතිච්චිතා. චේතනාව පිහිටියා. පත්තනා පටිච්චිතා. පැතුම පිහිටියා. ඔන්න දැක්කද බව සකස් වෙන හැටි. ඔක අංගුත්තර නිකායේ තුනේ තුන්වෙනි නිපාතේ බොහොම ලස්සනට නිවැරදිව निराකූලව පෙන්ලා තියෙනවා. මේ භවය කියන වචනේ හරියට තේරුම් ගත්තේ නැති නිසා තමයි මේ අන්තරා භව හදාගෙන සතුෝකාර භව, ඒකෝකාර භව, පංචෝකාර භවකක බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දේවල් ධර්මේ නාමයෙන් ඇවිල්ලා තියෙනවා. එහෙම එකක් දැන්. උන්වහන්සේ භවය කියලා පෙන්වන්නේ කර්ම විපාක සකස් වීම. කොහේ හරි රූප වේදනා සංඥා සංකාරයන්ගේ පැවැත්ම තියෙනද ඒක භවෙ නෙමෙයි ඒක જાතිය. ඉතින් භව තුනයි තියෙන්නේ කාම භව රූප භව අරූප භව. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා ඔන්න පංච උපාදානස්කන්ධයේ ප්‍රවස්ම සකස් වෙන්න යන කාරණා කීපයක් නිසා. දැන් අපි මම කිව්වා පිළිගන්නවා. සතුටින් පිළිගන්නවා අපි ඔක්කොම. මේක අපි දකින්න ඕනේ, දකින්නට ඕන. ඊළඟට අපි ඒකේ හොඳ දේ හිතට වදින්නේ. ඒක දකින්නට ඕනේ. ඊළඟට ඒක හිත බැස ගන්නවා. ඔන්න නන්දිය ඇති වෙනවා, ආස්වාදිය ඇති වෙනවා. ඊට පස්සේ ඒක තමයි අපිට තියෙන බැඳීම ඊළඟට උපාදාන. ඊට පස්සේ යනුව ඒක අල්ලගෙන අපි හිතනවා, කියනවා, කරනවා. ඔන්න රැස් වෙනවා. එතකොට මොකද වෙන්නේ භවයේ සකස් වෙනවා භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ සූඛ පරිදේව දුක්ඛ දෝමන සූපායාස ඔන්න දුක හට ගන්නවා දැන් එතකොට තේරෙනවා මේ වැඩපිළිවෙල තුල මේ දුක හටගන්නේ වැඩපිළිවෙල තුල කිසි ඥානයක් නැහැ ඒක තේරෙනවනේ කිසි ඥානයක් නැහැ යථාභූත ඥානෙ නැහැ යථාභූත ඥානෙන් තොරයි ඒක දැන් අපි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒවා යථාර්ථයේ මේක මෙහි මේකක් එකගා නූනින් සලකලා නූනින් තේරුම් අරගෙන යෝනිසෝ මානසිකාරයක් පැවැත්වුවොත් අභිනන්දතිද සතුටින් පිළිගන්නවද එතකොට නෑ සතුටින් පිළිගන්නේ සතුටින් පිළිගන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ අපි ඒකේ තියෙන හොඳ හොඳ දේවල් මෙනෙහි කරන්නේ නෑ අයි අපි දන්නවනේ ඒක යථාර්ථය මොකද්ද කියලා. එතකොට අපි දැන් කලින් තිබුණේ අවිද්‍යාව මූල් කරගෙන. දැන් මොකද්ද අපි පිළිහෙල කරගන්නේ? විද්‍යාව. එතන විද්‍යාව කියලා අපි කියන්නේ විදර්ශනාව. විදර්ශනාව තුලින් අපි බලනකට පිළිගන්නේ අපි. පිළිගන්නේ මොකද අපිට පිළිගන්නේ නැත්තේ. අපිට පේනවා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට. අසාරදී අසාර හැටියට අනාත්මදී අනාත්ම හැටියට දුක් දේ දුක හැටියට රෝග දේ රෝග හැටියට අනුන් අයත්දී අනුන් අයත් හැටියට හේතුඵල ධමයෙන් සකස් කරපු දේ හේතුඵල ධමයෙන් සකස් කරපු දෙයක් හැටියට අන්නේම පේන නිසායි පිළිගන්නේ නැත්තේ අන්නේම පිළිගන්නේ නැති වුණොත් අපි මොකද වෙන්නේ අභිනන්දනා කරන්නෙත් නැහැ. අභිවාදනා කරන්නෙත් නැහැ. හොඳ ඒකේ ಗುಣ සලකන්නේ එතකොට මොකද වෙන්නේ? අනජ්ජෝසා චිත්තති. ඒක හිත බැස ගන්නෑ. බැස ගන්න නැති එකට මොකද වෙන්නේ? යා රූපේ නන්දිසාන හෝති. රූපේ කිරියන් ආස්වාදේ හට ගනිමත් තිබුණාද ඒක නැත්තුව යනවා. එතකොට මොකද වෙන්නේ? උපාදානයක් සකස් වෙන්නේ නැහැ. උපාදානයක් නැත්තම් මොකද වෙන්නේ? යා රූපේ නම් දිසා නොහොති. එතකොට අනුපාදාන. උපාදානයක් කරන්නේ නැත්තම් උපාදානයක් නැත්තම් භවයක් සකස් වෙනවද? භවයක් සකස් වෙන්නේ නැහැ. භවයක් සකස් වෙන්නේ නැත්තම් ජාති ජරා මරණ නැහැ. ඔන්න ඔය ක්‍රමයට පංච උපාදානස්කන්ධේ බැලීම ධම්මානුපස්සනාව. ඊළඟට මේක ආයතන වශයෙන් බලන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නනවා කොහොමද? චක්කුංච පජානාති. රූපංච පජානාති. ඕන්න ඇහැ ඇහි ස්වરૂපයත් හොඳට දන්නවා. ඇහෙන් දකින රූපෙත් යථා භූත වශයෙන් දන්නවා. දංච තදුබයන් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති මේ ඇහැ රූපයයි සිතත් එක්ක සම්බන්ධ වීම නිසා හටගන්නවද බන්ධනේ මේකත් දැනගන්න මෙන්න බන්ධනේ කියලා මොකද වෙන්නේ යංච අනුප්පන්නාවා සංයෝජනස්ස උපාදෝ හෝති තංච පජානාති. මේ හට නොගත්තු බැඳීමක් මේ රූපයක් දැකීමෙන් පස්සේ ඇති වෙනවද? ඒකත් දැනගන්නවා. එතකොට මොකද කරන්නේ යා? ඊට පස්සේ අර ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙද බෙද බලනවා. ඒ බන්ධනයේ ඉඩ නොතබා. එතකොට මොකද වෙන්නේ? uppannassa සංයෝජනස්ස පහානං හෝති සංචපජානාති උපන්නා වූ සංයෝජනය ප්‍රහාණය වෙලා යනවාද ඒකත් දැනගන්නවා පයිනස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හෝති සංචපජානාති ප්‍රහීන වෙලා ගියාදී බැඳීම ඒක නැවත හටගන්නේ කියලා තමන් දන්නවද නැවත හටගන්නේ ඒකත් දන්නවා ඔන්න සතිපට්ඨානයි එතකොට ඇහැට රූපයක් දකිනකොට යා අවබෝධයෙන් සතියෙන් ඉන්න ඕනේ බැඳෙන්නේ කොහොමද? ලිහෙන්නේ කොහොමද කියන එක දෙකම දන්න දැනගන්න ඕනේ. එතකොට මේක බොහොම සීනුවණින් ගැඹුරකට දකින එකක්. තේරුණාද? ආවාට ගියාට කරන එකක් නෙවෙයි. ඇයෙන් රූපේ දැකලා අපි අරමුණ මගහැරලා ගියොත් අපි යථාර්ථය දකින්නේ නැහැ. ඒ අරමුණ තුල සංයෝජනේ හට ගන්න හැටි දකින්න ඕන. ඊට පස්සේ මොකක්ද එතනදී අපි හිතවන්නේ? සද්දා, සති, වීරිය, සමාධි, පඤ්ඤා. ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටෙන් දැන් යාතුල ඉන්ද්‍රිය ධර්ම සකස් වෙනවනේ. යාමකද කරන්නේ නුවණ පාවිච්චි කරනවා, වීරිය පාවිච්චි කරනවා, සතිය පාවිච්චි කරනවා, චිත්ත ඒකාග්‍රතාවය පාවිච්චි කරනවා මේ බන්ධනෙන් මිදෙන්න. අන්‍යයා මොකද කරන්නේ හැමතිස්සෙම දකිනවා මේ බන්ධනය හටගත්තේ අවිද්‍යාව නිසා. දැන් මෙයා මොකද කරේ හටගන්න හේතු වෙච්ච කාරණා විමසන විමස විමස විමස විමස මේකේ ඇත්ත තත්ත්ව හොයනවා. එතකොට මෙයා දකින්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප ස්පර්ශය නිසා හටගත්තු විඳීම ස්පර්ශය නිසා හටගත්තු සංඥාව ස්පර්ශය නිසා හටගත්තු චේතනාව නාම රූප නිසා හටගත්තු විඥානය. පෙන පිටක් වගේ රූපය, දිය බුබුලක් වගේ වේදනාව, මිරිගුවක් වගේ සංඥාව, කේල් කොටයක් වගේ සංකාර, මායාවක් වගේ විඥාන. මෙන්න මේ ස්වરૂපයට දකින්න මහන්සි ගන්නවා. එයා මොකද කරන්නේ නුවණින් සිහි කරනවා. රූප මම නෙවෙයි. වේදනා මම නෙවෙයි. සංඥා මම නෙවෙයි. සංඛාර මම නෙවෙයි, විඥාන මම නෙවෙයි. දැන් සීකරන රූප කියන්නේ රෝගයක්. වේදනා කියන්නේ රෝගයක්, ලෙඩක්. සංඥා කියන්නේ ලෙඩක්. සංඛාර කියන්නේ ලෙඩක්. සිත කියන්නේ ලෙඩක්. දැන් මේ විදිහට හැමතිස්සෙම රෝග වශයෙන් මේ රූප කියන්නේ මහා වදයක්. විදීමක් කියන්නේ වදයක්. සංඥාව කියන්නේ වදයක්. සංඛාර කියන්නේ වදයක්. විඥාන කියන්නේ වදයක්. මෙන්න මේ වගේ බලන්න බලන්න මොකද වෙන්නේ? දැන් හැම සාමාන්‍ය සිද්ධ වෙන්නේ ඇහි රූපය දැක්කම සංයෝජනයක් හට ගන්නවා. කනෙන් ශබ්දෙන් සංයෝජනය කියන්නේ බැඳීමක් හට ගන්නවා. සංයෝජන 10ක් තියෙනවනේ නේ හට ගන්නවා. නාසයෙන් ගඳ සූඳ දන ආග්‍රහණය කරාම සංයෝජනයක් හට ගන්නවා. දිවට රසය දෙනුනම සංයෝජනයක් හට ගන්නවා. කයට හැපීම දෙනුනම සංයෝජනයක් හට ගන්නවා. සිතට සිටිවිල්ලක් ආවම සංයෝජනයක් හට ගන්නවා. මෙයා මේ සංයෝජනයේට ඉඳ නොතබා දැන් අර ලুকু දැනුමක් තියෙන තමන්ට. අන්නේ දැනුම ඔස්සේ තමන් නුවණක් පහළ කරගන්නවා. යථාභූත ඥානයක් ඇති කරගන්නට වෙහෙසෙනවා. අන්නේ මේ යථාභූත ඥානයක් ඇති කරගන්නකට වෙහෙසෙනකොට වෙහෙසෙනකොට මෙයාට තේරෙනවා යම් දවසක මේ සංයෝජනයන්ගෙන් තමන් මිදෙනවා කියලා. මේ විදිහට හැමතිස්සෙම නුවණක් පිටුවාගෙන සිටීම හරි පිළිසරණයි. මොකද හේතුව හිත මිදීමක් කරා සකස් වෙන්නේ සමහර විට අපි දැනුවත්වත් නෙවෙයි. අපිටම හොරා. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මය අහලා, දරලා පුරුදු කළා. හිත වැඩෙන්නේ හිත වැඩෙන්නේ නැති වෙනකොට ඒක භික්ෂුණියක් ඒ කියන්නේ මේ දැන් එයාට තේරෙන්නේ නැහැ හිත වැඩෙනවා. එයා මොකද කරන්නේ මහන්සි ගන්නවා හිත එකඟ කරගන්න බෑ විසිරෙනවා. අඬ අඬ ඊළඟ වෙහෙරට යනවා. ඊළඟ ඒකේ භාවනා කරන්න පටන් ගන්නවා හරියන්නේ නැහැ. අඬ අඬ ඊළඟ වෙහෙරට යනවා. මේම අවුරුදු 25ක් දුක් විඳා. එයා කල්පනා කළා මට වැඩක් නැහැ ජීවිතේ. මට ගිහි වෙලා වැඩකුත් නැහැ. මට මේ පැවිද්දෙන් වැඩකුත් නැහැ. මේට වඩා හොඳයි මේ කෙලෙස් සහිතව ඉන්නවට වඩා මැරෙන්නේ. කෙලෙයා මොකද කෙලේ? තොණ්ඩුවක් අරගෙන ලණුවක් අරගෙන තොණ්ඩුවක් බැඳගෙන මහා කැලේ අරණිට ගියා මේ භික්ෂුණිය. දැන් යා හිත හිත යන්නේ මොනවා වෙන්නේ ඇද්ද? යා විශාල කලකිරීමක් ජීවිතයේ කොටනේ ලොකු එපාවීමක්. යා මොකද කළේ? යා ගිහින් ගහක අත්තක බැඳලා. ලණුව. බැඳලා මොකද කළේ? මේ තොණ්ඩුව හිමීට බෙල්ලට දාගත්තා. බෙල්ලට දානකොටම සියලු කෙලෙසුන්ගෙන් එයා මිදුණා. එයා ඒක ගලවලා බෙහෙරට ආවා. උදාන වාක්‍ය පහල කරලා තියෙනවා එයා. නමුත් Tamange හිතේ ඇතිවෙච්ච වෙනස්කම Taman දැක්කද? නෑ. ඒ නිසා මතක තියාගන්න මේ අහන ධර්මය අහක යන දෙයක් නෙවෙයි. තමන්ට ඒකාන්තයෙන්ම පිහිට පිණිස පවතිනවා. ඒ නිසා දැන් මේ ධර්මයේ හොඳට දරාගෙන හිතේ දරාගෙන හිතෙන් පුරුදු පුහුණු කරලා මේ ජීවිතේදී සක්කාය දිට්ඨියනොත් මිදිලා පුළුවන් නම් කාමරාගය